ඒ මොකද අපි නිවන් මාර්ග දේශනා මාලාව ඇහුවා. තව පත්‍ත්‍වේක්ෂා දේශනා මාලාවේ තම තමන් මේ නොයෙකුත් එක සතියක් අරගෙන එක එක කරුණු පුහුණු වුණා. දැන් අපි හැම වෙලෙම තණ්හාව මූලික කරගෙනයි හැම දෙයක්ම වෙන්නේ කියන එක තේරෙන විදිහට අපේ මානසිකාර සකස් කරන වැඩ පිළිවෙලක් ඩෝදින්න බුදුමඟ වැඩසටහන හරහා අපි ගොඩක් දේවල් දැන් හිත පුහුණු කරගෙන ඉන්නේ එක එක්කෙනා එකේ මට්ටමේ. නමුත් දැන් ඉතින් අපි මේ විදර්ශනා වැඩසටහන හරහා සැරෙන් සැරේ සැරෙන් සැරේ එක එක ඒවා සාකච්ඡා කරනවා. මේ කතා කරන්නේ ඇත්තටම වෙහෙස අරගෙන කටයුතු කරන අයගේ මානසිකත්වය පිළිබඳවයි මේ සාකච්ඡා කරන්නේ. ඉතින් ඒත් එක්ක අපි ඊයේ දවසේ කතා කරා මේ කාමචන්ද ආදිය හොයාගන්නේ කොහොමද? බොහෝ විට මේකෙදි සතිපට්ඨාන දේශනාවට අදාළ බොහෝ දේවල් සාකච්ඡා කරන්න බව මම කිව්වා. සතිපට්ඨාන දේශනාවට අදාළව අපි කොහොමද මේ විදර්ශනාවට අවතීර්ණ වෙන්නේ කියලා. ඉතින් සති සම්පජාඤ්ඤය ගැන අපි ගොඩාක් දේවල් කතා කරා ඊපෙරේදා. කොහොමද ඒක සකස් කරගන්නේ කියලා පසුගිය වැඩසටහන් කීපෙදී ඉතින් පසුගිය දින කීපෙදී ම්ම් දැන් අපි මිට පෙර කතා කරා කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා මම කිව්වා මේ තමයි අපිව ආපස්සට අදින බලවේග ටික. විදර්ශකයාව ආපස්සට අදින භාවනාවට හතුරු බලවේග ටික තමයි මේ මේක උපදින්නේ කොහෙද? අපේම సంతානෙ උපදින්නේ. අපේ సంతානෙ උපදින හින්දාම බුදුජානක වහන්සේ දේශනා කළ තැන යම් කාමච්ඡන්දයක් උපදිනේද කාමච්ඡන්දයක් බව දැනගන්න කියලා. මේක කරනවද? නේද? මේ බුද්ධ අවවාදය අපි පිළිපදිනවද කියලා බලුවොත්. ඒක අපි කරන්නේ නැහැ. ව්‍යාපාදයක් උපදිනකොට ව්‍යාපාදයක් බව දැනගන්න. තීන මිද්‍යාවක් උපදිනකොට තීන මිද්‍යාවක් බව දැනගන්න. අන්න එහෙම අපේ හිතේ පසුව හරි මං කියන්නේ. දැන් ඊයේ දවසේ මට මොකක් හරි මං කරගෙන යන භාවනාවට හෝ නැත්නම් වෙනත් ප්‍රධාන වැඩපිළිවෙලක් අභිබවා මොකක් හරි එකමයි ඇදලා හිටියේ. අපි හිතමු මේ මේ රූපවාහිනිය බල බල හිටිය ගමන් නිකන් වැඩි වෙලාවක් හ්ම් සමහර අය ඉන්නවා ඔක්කොම වැඩ තියෙද්දි එකපාරටම මේ මොකක් හරි දැක්ක ගමන් එතන හිර වෙලා වගේ රූපවාහිනියේ දිගේ ඉන්න පැයක් දෙකක් ඉන්න එකපාරට මම මේක බලලා ඉන්නවා මං කියලා. ඒක ඉවරුණාට පස්සේවත් තේරෙන්න ඕන මොකද්ද උනේ? මාව අදීන වැඩ පිළිවෙලක් ඒ උනේ. හරිද? මාව නිකන් ඇදගෙන ගිහිල්ලා මාව ඇදගෙන යන මගේ ඇතුලෙන් ඇතිවෙච්ච මගේ අරමුණට බාධා කරන මාව ඇදගෙන යන වැඩපිළිවෙලක් තමයි ඒ සිද්ධ වුනේ. ඒක උනේ කොහෙද? මගේ සිත. මගේ සිත විසින් මාව ඇදගෙන ගිහිල්ලා අනවශ්‍ය තැනක දාලා තිබ්බා. හරි? ඊළඟට මට තරහ ගියා. මොකක් හරි දෙයක්. තරහ ගියනම් මට කොයි විදිහට ඒක දැනෙන්න ඕන? මාව හැප්පුණා. මේ ලෝකේ තියෙන අරමුණක් එක හැප්පුණා. නේද? එතකොට මේ හැප්පෙන ගති මේ ලෝකයේදී මම අයින් කරන්නයි මේ විදර්ශකයා හැම වෙලම උත්සාහ කරන්නේ. හැදගෙන යන, තල්ලු වෙන ගති, ඇලෙන ගති, හැප්පෙන ගති අයින් වෙන්න ඕනේ. මොකද මේ ලෝකයේ අපිට කවදාකවත් මම නිකන් කියනවා හැප්පෙන ඒවා අයින් කරගෙන ජීවත් වෙන්න පුළුවන්ද? එහෙම බෑනේ. මේ ලෝකේ අපිට ඕන හැටියට ඔක්කොම කවදාකවත් තියෙන්නේ නැත්නම් වෙන ක්‍රමයක් හොයාගන්න ඕනේ. එහෙනම් මගේ හිත මේක සරියුත් මහරහතන් වහන්සේ අපූර්ව දේශනා කරලා තියෙනවා. ඇනෙන්නේ නැති නැත්නම් කියන්නේ අඟක් නැති හරකෙක් වගේ මගේ හිත කියලා. අඟක් නැති හරකෙක් වගේ කියන්නේ අපි හරකෙකුට කියනවා අනින් නැතුව ඉන්න කියලා. උන්වහන්සේ දේශනා කරන් තිබ්බනේ අඟක් ඇති අනින් නැති හරකෙක් වගේ මගේ හිත. අඟක් තියෙනවා අනින් නැහැ. ඇනෙන ස්වභාවය තියෙනවා එහෙමනම්. නේද? ඇලෙන නිකන් හරි අහම්බෙන් හරි යන්න ස්වභාවය තියෙනවා. හැබැයි සරියුත් මහ රහතන් දේශනා කරන්නේ අහම්බෙන්වත් ඇලෙන ස්වභාවය නැහැ කියන එකයි. අහම්බෙන්වත් ඇලෙන ස්වභාවය නැහැ කියන්නේ. ඇලෙන ගතිය නැහැ. ඒ වගේ අපි මේ ලෝකයේ අරමුණුත් එක්ක හැප්පෙන ගතිය තියෙනවා අපේ හිතේ. මේ හැප්පෙනකොට දැනගන්න ඕනේ ව්‍යාපාදේ කියලා. ඒක ගවේෂණ සීලියව ඉන්න කියලා මම මිනිස්සුලා දවසේ කිව්වේ. ගවේෂණ සීලියව ඉන්න. මේ මගේ කාමච්ඡන්ද මෙන්න මගේ ව්‍යාපාද මෙන්න තියෙන විද කුකුල් පිහාටක් ගින්දරකට අල්ලපුවම ඇකිලෙනවා වගේ වෙලාවකට අපේ හිත ඇකිලා මොකුත් කරන්න බෑ නිකන් කිසි පිපිච්ච ගතියක් නැහැ එපා වෙලා වගේ නිකන් කිසි වැඩක් කරන්න බැරුව නිකන් හිර වෙලා වගේ ඉන්නවා තැනකට එහෙනම් තැනකට හිර වෙලා වගේ අන්න ඒ තමයි තීන මිද්‍යාවේ ලක්ෂණ තීන මිද්ද එතකොට අන්න ඒ වගේ අපි හොයා ගන්න ඕන තමන්ගේ අඩුපාඩු. ඊළඟට හිත නිකන් සූලංගේ ලෙලන කොඩියක් වගේ. සූලංගේ ලෙලන කොඩිය වැරෙනවා වැරෙනවා වැන්න වැන්න වැන්න වැන්න නැතුව මේ කොඩියට ඕන හැටියට ඉන්න බෑ. ඒකේ සමහර වෙලාවල් තියෙනවා අපිටම දැනෙනවා අපි නොසන්සුන් කියලා. මොකක්ද හේතු හොයාගන්නත් බැහැ නොසන්සුන් වගේ. ඒ වගේම තමයි පසුතැවිල්ල කියන එක. ඒ වගේම තමයි අරමුණ ගැන තියෙන නිවන් දකින්න එක කවදා කරන්න ඉතින් ඔව්ව කරලා නිවන් දකින්න පුළුවන් ඈ කියලා තියෙන සැකය. හරි. ඉතින් මේ වගේ දේවල් සිද්ධ වෙනකොට අපි අපේ හිත දිහා බලලා ඒවා තේරුම් අරගෙන ඒවා අයින් කරගන්න කටයුතු කරේ නැත්නම් හරි අපි හැමදාම එක තැන. ඉතින් කාමසන්දට හොයලා තැන් තැන් වලට වෙලා ඉන්නවා. අද රූප වාහිනිය ළඟ ටිකක් වෙලා ඉන්නවා. කුසිය කතා කරලා තව ටිකක් වෙලා ඉන්නවා. රේඩියෝ එකක් අහගෙන සින්දුවක් අහගෙන තව ටිකක් වෙලා ඉන්නවා. කෑමට වහල් වෙලා තව ටිකක් වෙලා ඉන්නවා. මේ එක එක ඒවාට වැහැ වහල් වෙලා අපි. නේද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන ඒවාට වහල් වෙලා අපි මොකද කරන්නේ? ඒවා මතේම නැහි නැහි ඉන්නවා. මම හැවදාම කියන කතාවක් තියෙනවානේ. අපි විතරක් නෙවෙයි. තිරිසන් සත්‍යත් එහෙමද නැද්ද? ඒකනේ ප්‍රශ්නේ. නේද? එතකොට යාළයි අපි දෙගොල්ලම එකම දේ කරනවා වගේ අන්තිමට බලනකොට. ඒකින්ද එහෙම බෑ. හරි? එහෙම බෑ. එහෙනම් මොකද කරන්න ඕන අපි? ඊට වැඩිය වෙනස් කෙනෙක් බවට පත් වෙන්න ඕන මේවත් එක්ක සටන් ආරම්භ කරන්න ඕනේ. අපි මම හිතන්නේ ප්‍රත්‍යක්ෂ වැඩසටහනේ අන්තිමට කතා කරා භාවනා රාමතාවය කියලා එකක්. දැන් කුසලයක් වර්ධනය කරන්න. කාමචන්ද කියන්නේ අකුසලයක්. අපි එකක් ගැන කතා කරමුකෝ. කුසලයක් වර්ධනය කරන්න ඕනේ කියලා මට සිතුවිල්ලක් තියෙන්න ඕනේ. නැත්තම් මම ඒක වර්ධනය කරන්නේ නැහැ. සබ්බපාපස්සතරණං කුසලස්ස උපසම්පදා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේලා මේ ලෝකේට සම්මා සම්බුදු පියාණන් වහන්සේ නමක් බිහි වෙච්ච උනහම ඒ බුදුරජාණන් වහන්සේලා දෙන පණිවිඩය කියලා කියලා කියන්නේ ඒක තමයි මුළු ඔක්කොම පණිවිඩවල තියෙන හරය. අකුසල් දුරු කරන්න කුසල් වඩන්න කියන එක. එහෙනම් පණිවිඩය ඒකනම් දැන් අපි කරන්න ඕනේ මේ සඳහා මගේ හිත හිතේ කුසලය වර්ධනය කිරීම සඳහා ඡන්දයක් ඇති කරගන්න ඕනේ. හරිද? කාමච්ඡන්දය අභිබවා කුසලච්ඡන්දය ඇති කරගන්න කුසලයේ පැත්තට මගේ කැමැත්තක් ඇති කරගන්න ඕනේ. එහෙම ඇති කරගත්තාම එයාට තේරෙනවා කෙනෙකුට දැන් මේ බලන්න මේක තේරෙන්න ඕනේ අපිට හුඟක් අය මෙහෙම කියනවා මේ මට භාවනා කරන්න එහෙම වුණාව තියෙනවා හුඟක් වෙලාවට කෙරෙන්නේ නැහනේ නේද කෙරෙන්නේ නැහනේ කෙරෙන්නේ නැත්තම් මොකද කරන්න ඕන කරන්න ඕන කියනවා කෙරෙන්නේ නැත්තම් කරන්න ඕන කියනවා හරිද? ඉතින් කරන්නේ කොහොමද කෙරෙන්නේ නැත්තම්? ඒකට වෙන උත්තරයක් ඕනේ. දැන් අපි කරන්නේ නැත්තම් කරන්න ඕනේ. කරන්නේ නැත්තම් කෙනෙකුට කියන්න පුළුවන් ආවා කරන්නේ නැහැද? එහෙනම් කරන්න කියන්න පුළුවන්. කෙරෙන්නේ නැහනේ. කෙරෙන විදිහට හිත හදාගන්න ඕනේ. කෙරෙන විදිහට හදාගන්න ඕනේ. ඒක තමයි ඉතාම වටින දේ. හරිද? අපි ඔතන පොඩ්ඩක් පටල ගන්නවා. විදර්ශකයා එහෙම නෑ. විදර්ශකයා හැම වෙලෙම බලන්නේ. කරන්නෙක් නැත, කරවන්නෙක් නැත. ඒක ඇත්ත. මට කෙරෙන්නේ නැත්තම් මං කෙරෙන විදිහට හිතා ගන්න ඕනේ. නේද? ඕම හරි උත්තරයක් ඒක. බොහොම හරි උත්තරයක්. හරි. එහෙනම් බලන්න ඕන අපි කෙරෙන විදිහට හිත හදාන්න නම් හරිද? අපි මොකද කරන්න ඕනේ? අර ඒ මොකක්ද මේ භාවනාවෙන් කෙරෙන්නේ කියලා අපි හොයලා බලලා ඒකට බොහෝ කැමැත්ත ඇති කරගන්න ඕනේ. මොනවට වැඩියද කැමැත්ත ඇති කරගන්න ඕනේ? අනිත් දේවල් වලට තියෙන සියලු කැමැත්තට වඩා වැඩි. අනිත් දේවල් වලටත් කැමැත්තක් තියෙනවා අපේ. මෙතන කැමැති තරංගයක් තියෙන්නේ. හරි? මගේ හිත හරියට මොකක් වගේ දන්නවද? දැකලා තියෙනව නේද? අර ප්‍රස්තාරය ඇඳලා තියෙනවා. අපි මේ මොනවද බා chart කියන්නේ. අන්න ඒ වගේ තමයි මේ අපේ අපේ හිත එක එක ඒවට තියෙන කැමැත්ත. ඒක මේකෙ මෙච්චරක් තිබ්බ කැමැත්ත මොනවාද? ආහාරයට මගේ මෙච්චරක් කැමැත්ත තියෙනවා. දරුවෝ දකින්න මෙච්චරක් කැමැත්ත තියෙනවා. හරි යටින් අපි රූලක් ඇඳලා තියෙන කැමැත්ත ටික මෙහෙම කණු ටික හිටවුවා හිටවමුකෝ. හරි හිතේ එක එක ඒවට එක එක ඒවට කැමැත්ත. ඉතින් එක එක ඒවා එක එක ගන්න. හරි. පොඩි පුතා කියනකොට මෙච්චරයි ලොකු පුතා කියනකොට මෙච්චරයි. හරිද? හරිද? එක එක එක එක ගණන් වලට තියෙනවා මේක දැන් ආහාර කියන අන්නාසි කියනකොට වැඩි, ඇපල් කියනකොට අඩුයි ඔය වගේ තියෙනවා එක එකනට. එහෙම එන්නේ එහෙම ඒ ගන්නට. හරිද? භාවනාව කියනකොට භාවනාව කියනකොට යටම නම් ප්‍රශ්නයක්. හරිද? අන්න එහෙම එකක් තමයි ඇත්තටම විදර්ශනාව කියලා කියන්නේ. තමන් තමන්ගේ හිත දිහා ඔන්න ඔය විදිහට දකින්න ඕනේ. එහෙම දැකලා නමුත් මට තේරිලා තියෙනවා වටිනම එක තමයි මෙතන තියෙන්නේ භාවනාව කියන එක. මේක කෙරෙන්නේ නැත්තේ ඇයි? මේක යට තියෙන හින්දා. වටිනම එකක් යටින්ම තියෙනවා. ඒක දකින්නේ නැහැ හොක්කක් තියෙන. හරිද? දකින්න නැතුව ඔය හම්බෙච්ච වෙලාවට කවුරු හරි භාවනාව ගැන කතා කරපු වෙලාවට ඒ වගේ වෙලාවක ඔය ඉතින් මාත් කරන්න ඕන තව වැඩ වගේක් තියෙනවා අනිත් එක ඉවරනාට පස්සේ දවසක බලනවා. හරිද? එහෙම ඉන්නවා. මේක තේරුම දන්නේ නැතුව අපේ ජීවිතයේ හැම වෙලෙම සතුටෙන් තියන්නේ භාවනාව. හරිද? අපේ ජීවිතය අපි පාලනය කරන්නේ භාවනාව. අපේ ජීවිතයේ අවශ්‍ය සිතුවිලි වර්ධනය කරගෙන අනවශ්‍ය සිතුවිලි බැහැර කරන්නේ භාවනාව. හරිද? ඇත්තටම අපි ගොඩාක් කාර්යක්ෂම පුද්ගලෙක් බවට පත් කරන්නේ භාවනාව. එක්සරයක් එක රජයේ ඉහළ නිලධාරියෙක් ගොඩක් භාවනාව ගැන උනන්දු තිබුණා. තිබිලා මේ මොනවද ආරක්ෂක සේවයට සම්බන්ධ කෙනෙක්. හරිද? මොකද උනේ තව කෙනෙක් නිඳා කරන්න පටන් ගත්තා. තුවක්කු තියාගෙන භාවනා කරන්නද කියන්නේ? කියලා. ලොකු වැරදි කතාවක් ඒක. ඇයි? තුවක්කුව අතේ තියාගෙන භාවනා කරන්න කියලා නෙමෙයි කියන්නේ. තුවක්කුව නැති වෙලාවේ භාවනාව පුරුදු කරන්න. ඇයි? එතකොට තමයි අතරගත තුවක්කුවේ නිවැරදි දේ කරන්න උලක්කලා වෙන්නේ. කියන්නේ අපිට නිවහල් නිවැරදි තීරණ ගන්න භාවනාව මනාරුගලක් වෙනවා. එයි මම එහෙම කියන්නේ. අපි හරි කලබලයි ජීවිතේ. මොන හරි පොඩි දෙයක් වුණාම කලබලයි. කලබල වුණාම මොනුත් කරගන්න බෑ. කලබල වෙන්නේම අසාර්ථක තැන්වලදී නේද? සාර්ථක තැන්වල අපි කලබල නැහැනේ. අපේ ජීවිතේ සාර්ථකයි නම් අපි සාන්තව ඉන්නවා. අසාර්ථක වෙනකොට බොහොම බොහොම කලබල වෙනවා අසාර්ථක වෙනකොට. හරි? ඒක හිතන් මොකද වෙන්නේ අපිට ළඟම තියෙන ඒ අසාර්ථකත්වය තුලම තියෙන යහපත් දේවල් ටික හොයාගන්න බැරි වෙනවා. අපේ ජීවිතය ඕනෑ තරම් අසාර්ථක වෙනකොට ඒ අසාර්ථකත්වය තුල තියෙන සාර්ථක වෙන මගක් ඒ තමයි හරියට හේතුව අසාර්ථක වෙන්න හරියට හේතුව හොයාගත්තොත් එතනින් ඒ හේතුව අයින් කරලා සාර්ථකත්වයකට එන්න පුළුවන්. ඒ හින්දා අන්න ඒ කලබල ඔක්කොම අඩු කරලා ජීවිතේ පරදින තැන්වල අසාර්ථක වෙන තැන්වල අපේ සාර්ථකත්වයකට කරා අරගෙන යන්නේ භාවනාව. හරි. ඇයි එහෙම කියන්නේ කියලා මේ අත්තු දන්නවා මම හිතන්නේ. මේ වෙනකොට දැනගෙන තියෙන්න ඕන දන්නවා වෙන්න ඕන. කුසල හැඟීමක් අකුසල හැඟීමක් දෙකක් එකවර එද්දී අපේ හිතේ තරහ සහ මෛත්‍රිය. හිංසාකාරී හැඟීම සහ අවිහිංසා හැඟීම. ඊර්ෂ්‍යාව සහ මුදිතාව. ඒ වගේ කුසල සහ අකුසල හැඟීම් දෙකක් ළඟ ළඟ ළඟ ළඟ එනකොට ඒකෙන් ක්‍රියාත්මක වෙන්නේ වැඩියෙන් ප්‍රබල එක. හරිද? වැඩියෙන් ප්‍රබල එක. එතකොට භාවනාවකින් අපි කරන්නේ කුසලයක වර්ධනය. කුසලයේ වර්ධනය. අන්න ඒකින්ද අපිට අවශ්‍ය විදිහට යන්න අපේ ජීවිතය අපිට අවශ්‍ය විදිහට අරගෙන ඉස්සරහට යන්න අපිට ඕන වෙනවා නේද? මනස සකස් කර කර සකස් කර කර යනවා. එතන වර්ධිනවා නම් එතනින් මෙහාට දානවා මෙතන වර්ධිනවා එතනින් මෙහාට දානවා ආයෙ වර්ධිනවා නම් මොකද වෙන එක එක පැති වලට යන්න මේ හදන්නේ හැම වෙලාවෙම අපි මෙහෙම ගමන යන්න යනකොට නිවන් දකින්න ඕනේ කියලා කුසල් සම්පාදනය කරගෙන මෙහෙම ගමන යන හදනකොට අපේ හිත මොකද කරන්නේ නෑ අර පැත්ත හොඳයි හොඳයි හිත හේ ගිහින් ඒවරව බලන්න මේවත් එක්ක ගැටෙන්න මේක සෞම්‍ය යන්න දෙන්නේ නෑ සෞම්‍ය යන්න නම් අර අභිව යන්න පුළුවන්කම තියෙන්න ඕනේ ඒක නිසා ශ්‍රද්ධාව මෙතෙන්දී හරිය වැදගත්. ඒක නිසා බුද්ධානුස්සතිය වගේ ඒවා හරිය වැදගත්. මේවා කර කර කර කර හරිද? ඊළඟට අප්‍රමාදී බව කියන එක මේ ගමන යන්න ඕනේ. එහෙනම් මරණ සතිය වගේ වැඩ බව අප්‍රමාදී බව ඇති වෙනවා. හරිද? ඒ වගේ අවශ්‍ය කරන ගුණාංග වර්ධනය කර ගනිමින් තමයි මේ ගමන යන්නට ඕනේ. ඉතින් ඒක හින්දා ම්ම් භාවනාව කියන ගොඩක් වැදගත්. අනවශ්‍ය සිතුවිලි පාලනය කරලා අවශ්‍ය සිතුවිලි ගෙන්නගෙන සුවදායකව ඉන්න. ඒ විතරක් නෙවෙයි. නොසන්සුන්කම් අයින් කරලා හිරුදුටු පිණි වගේ හිතේ තියෙන නොසන්සුන්කම අයින් කරලා ශාන්ත භාවයටපත් වෙලා ජීවත් වෙන්න. හරි. හිත ඇතුළෙන්ම ලොකු සතුටක් භුක්ති විඳින්නේ මොන දේවල් තිබුණත් පුදුමාකාර සතුටකින් ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයට හිතපත් කරගන්න මේ භාවනාව කියන එක ඉතාම වැදගත් වෙනවා. හරි. දැන් මම ඔය කියනකොට ටිකක් භාවනාව ඇත්තට මේ හාමුදුරුවෝත් කියලා භාවනා කරන්න ඕන වගේ කියලා හිතුණාද? නේද? ඔන්න හිතෙනවා දැන්. නේද? හා. දැන් මම අහන්නේ අර බා chart එකක් තිබ්බනේ. ලොකු පුතා, පොඩි පුතා, ලොක්කගේ වැඩ, පොඩ්ඩගේ වැඩ, ගෙදර වැඩ, කෑම එක එක ඒවා. අන්න ඒකෙන් දැන් ওই මම ওই ටික කිව්වම කොච්චරක් විතර දැන් භාවනාව කියන කාවක් දන්නේ නැහැ උඩට. අන්න බලන්න. හරිද? තාම ආවේ ටිකයි. හරිද? තව බලන්න එහාට. ඉතින් මේ මේ තමයි අපේ හිතේ මේ එකක් අයින් කරගන්න හැටි මම කියන්නේ. දැන් ඉතින් හරියන්නේ ඒ වගේ පොඩි පොඩි ඒවා වල හරියන්නේ නැති හින්දා අපි දැන් ලොකු එකක් කියන්න ඕනේ. මේ ගෙවන ජීවිතයේ ඇත්තම සැපද? නේද? බලන ජීවිතය ගැන වැඩිපුර වෙලාවක් අපි මොන හරි දෙයක් අපිට දකින්න ඕන කියලා හිතනවා. හ්ම් මම ඔය කියන්නේ මීයඹ උදාහරණයනේ. මොකද්ද මීයඹ උදාහරණේ? හරි මීයඹ ගෙඩියක් උදේම කන්න හිතෙනවා. දැන් මම වේගෙන් කියනක අහලා තියෙන හින්දා මීයඹ ගෙඩියක් කන්න හිතෙනවා. කන්න හිතෙච්ච වෙලාවෙ ඉඳන් තියෙන්නේ දුක්. හිත හිත දුකෙන් තියෙන්නේ. නේද? එතන නෑ දැන් මීයඹ. ඊට පස්සේ හොයාගෙන යනවා. හොයාගෙන යනකොටත් කායික සහ මානසික දුක් සහිතව යන්න වෙන්නේ. වෙන කවුරු හරි කනවා දකින්නවා. ඊටත් වැඩිය දුකයි දැන්. ඊට පස්සේ මී අඹ දකින්න ලොකු ගාණක් ගහලා තියෙනවා. තවත් දුකයි. දැන් කොහොම හරි කරලා ගන්නවා. අරගෙන උස්සන් එනවා. එතකොටත් සැප නෙවෙයි තියෙන්නේ. කපනවා, හොදනවා සැපද? නෑ. අන්තිමට කෑලක් අරගෙන කට දා ගන්නවා. දාපුවාම සැපයි. හැබැයි උගුරෙන් පල්ලෙහාට යනවා. හරි ගිහිලා ඉතිරි ටික කන්න නැතුව ඉන්න උනොත් දුකයි. නේද? එහෙනම් සැප තිබිලා තියෙන කොච්චර වෙලාවද? අර කෑල්ලෙන්. මෙතන ගෑවිලා මෙතෙන් යනකම් විතරයි. ඊට පස්සේ ආය එකක් ඕනේ. නේද? ඊට පස්සේ එකක් දානවා. ඒක දාලා දිවේ ගෑවිලා තියෙනකම් විතරයි සැප. පල්ලෙහාට ගිය ගමන් දැන් ආය දුකයි. එයි තව එකක් ඕනේ. ඔය විදිහට 10ක් විතර කනවා. දැන් තව තියෙනවා. නේද? දිවක් තියෙනවා. රසක් තියෙනවා. මේ අඹක් තියෙනවා. හැබැයි දැන් සැප නැහැ. ඇයි? දැන් කන්න බෑ ආය. නේද? එහෙනම් දැන් ඒ සැපය එතනින් ඉවරයි. කොච්චර දුක් විඳද? ඕක කියන්නේ දැනෙච්ච වෙලාවෙ ඉඳන් හිතෙන් දුක් විඳා, කයෙන් දුක් විඳා, ඉඳලා ඉඳලා ඉඳලා ගෙනාවා ගෙනල්ලා පොඩි සැපයක් විඳා. දැන් ඉතින් එනකොට මේක ගන්න නම් දෙන්නේ නැහැ කාටවත්. දැන් දැන් ඇති. දෙන්නේ නැහැ. ඇයි? දන්නවා ආය පැය භාගයකින් පැයකින් විතර ආය ඕනෙනවා කියලා. නේද? ඔය වගේ විකාරයක් මේ ජීවිතේ. ඔය මීයඹ කතාව මම කිව්වේ හැම එකම එහෙමද නැද්ද? හැම එකම එහෙනම් වැඩියෙන් දුක් විඳින අඩුවෙන් සැප විඳින ජීවිතයක්ද නැද්ද තියෙන්නේ? වැඩියෙන් දුක් විඳින අඩුවෙන් සැප විඳින ඉතා අඩුවේ මාත්‍රයයි සැපේ කියන මාත්‍රය තියෙන්නේ. කෙනෙක් දකින්න ඕන කියලා හිතච්ච වෙලාවේ ඉඳන් දුකෙන් හිත මිරිකි මිරිකි තිබිලා තිබිලා තිබිලා තිබිලා දැක ගමන් සතුටක් ආවා කියන පළවෙනි වචනේම දුකයි සමහරවිට. නේද? හ්ම් ඒ නැතත් අපෝ හැරලා එනකොට ගොඩක් දුකයි. එහෙනම් ඒ හැම වෙලාවකම අපි වැඩියෙන් විඳින්නේ දුක් කියන එක මම ගොඩ කියලා දීලා තියෙනවා. ඊළඟට අපි සතුටුයි කියලා ගන්න දේවල් ওই වගේ පොඩි සතුටක් තියෙන්නේ. ඊළඟට අනිත් එක තමයි අපේ සතුට රඳා පැවතිලා තියෙන අනිත් අය මත. එහෙනම් මම ආදරය කරන අය මත, ඒ වගේ අය මත තියෙන ඒවයි ඒවා මට ඕන හැටියට ගැළපීලා තියෙන වෙලාවල් හරි අඩුයි. එහෙනම් මම වැඩිපුර ඉන්නේ දුකෙන්, පීඩාවෙන්. මේ ඔක්කොම අයින් වෙලා එක ෂණයක එක කුසලයක හිත රැඳිලා සම්පූර්ණයෙන්ම මේ හිත එක එක එක එක මේ ඉල්ලන gati අයින් වෙලා හරිද ඒ කියන්නේ අපි භාවනාවකින් එක කුසලයක් වර්ධනය කරපුවම ඒක වර්ධනය වෙලා වෙලා වෙලා වෙලා වෙලා මොකද වෙන්නේ ඒකෙම හිත රැඳෙන ගානට එනවා ඒකෙන් බරක් නැහැ හරිද අපි හිතමු මෛත්‍රී හැඟීම කියලා මෛත්‍රී හැඟීම තරහ හැඟීමයි මෛත්‍රී හැඟීමයි ගත්තොත් එහෙම තරහ කියන එක හරිය රළු කර්කස එපා වෙන නේද රිදෙන එකක් මෛත්‍රී හැඟීම සාන්ත සුන්දර සුවදායක එකක්. ඒතර මෛත්‍රී හැඟීම් වර්ධනය කරනවා කියන්නේ ඒ සුවදායක හැඟීම් වර්ධනය කරලා කරලා කරලා කරලා කරලා මම කියලා දීලා තියෙන එක උඩටම මේක වර්ධනය කරන වෙන කිසිම සිතුවිල්ලක් එන්නේ නැත් තත්යකටපත් වෙනවා. හරිද? අන්න ඒ තත්ත්වෙට භාවනාව වර්ධනය කරගත්තාම මොකද වෙන්නේ කියලා බලන්න. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුකුච්ච විචිකිච්ඡා කියන කිසිම දෙයක් එතන නැහැ. ඇයි? අර හැකියාව එතනයි තියෙන්නේ. හරිද? එහෙනම් මම මේ නීවරණයන්ගේ අයින් වෙන අවස්ථාවක් එනවා. ඒක හින්දම හිත ඇතුළෙන්ම විශාල ප්‍රීතියක් එනවා. හරිද? හිත ඇතුළෙන්ම විශාල ප්‍රීතියක් එනවා මෙන්න මේ නීවරණයන්ගේ අයින් වෙච්ච හින්දා. හොඳයි. ඒ විතරක් නෙවෙයි හරි වැඩක් වෙනවා. ඒ කියන්නේ දැන් එතකොට ඒ ප්‍රීතිය මේ මේ දෝරේ ගලා යන උල්පතකින් ගලන අතර වගේ. දැන් අපිට සාමාන්‍ය ජීවිතේ ප්‍රීතිය කියන එක මීයඹ ප්‍රීතියනේ තියෙන්නේ. නේද? කෑලි කෑලි ගැඩි ගැඩි යන එකක් නේ. මේක එහෙම නැහැ. මේක දෝරේ වලා වෙන උපතින් ගන්න වතුර වගේ එක දිගට මේ මං නිකන් අහන්නම් මේ. පස්සන ප්‍රීතියෙන් පිනා ගිහිල්ලා හිටිය දවස් මතකද? නිකන් උඩින් උඩින් යනවා වගේ නිකන් අර අකුණක් ගහලා නේද අකුණක් ගහනකොට විදිනා වගේ සැරෙන් සැරේ ඒ ප්‍රීතිය එනවා. ඒක ඇවිදිනකොටත් නිකන් දැන මුළු ඇඟ පුරාවටම පිරিলা වගේ දැනෙනවා. එහෙම අර වෙලාවකට අපි අර අල්ලක් කිල්ලපුවම මල්ලක් විතර හම්බෙච්ච කලාතුරකින් අවස්ථා තියෙනවානේ අපි බලාපොරොත්තු වෙච්ච දේවල් ලැබිච්ච අවස්ථා. ජීවිතේ ඒ වගේ අවස්ථා කීයක් විතර තිබ්බත් දන්නේ නැහැ. නිකන් උඩින් උඩින් වගේ ඉන්න හොත්තටම සන්තෝෂයෙන් හිටිය අවස්ථා. එකක්වත් නැහැ. පහක් හයක් තිබෙන්නේ නැද්ද? අතේ ඇඟිලි ගන්නට වගේ තිබ්බා. නේද? එතකොට ඒක කොච්චර වෙලා තිබ්බත් දන්නේ නැහැ. නේද? පරිමෝන පැය දෙකයි. නේද? ඊට පස්සේ ඒකත් මලවදයක් වුණා. ඒ වගේ අයින් වුණා. ඒ කියන්නේ අපිට උරුම නැද්ද ඒ ප්‍රීතිය? ඒක නේද ජීවිතේ බලාපොරොත්තු නේද? හැබැයි ඔය මම කියන මානසික தත්වයට භාවනාවකින් වර්ධනය කරගත්ත කෙනෙකුට අඛණ්ඩව ඊටත් වැඩිය වැඩි ප්‍රීතියක් අඛණ්ඩව මේක ඇතුළෙන් එනවා. හරිද? එක දිගට හරියට මහන්සි වෙන සන්තෝෂ වෙන්න නේද? ජීවිතේ හැම වෙලෙම හරියට සල්ලි හැම කරන්නේ සන්තෝෂ වෙන්නද නැද්ද? ඉගෙන ගත්තේ සන්තෝෂ වෙන්නද නැද්ද? විවාහ වුණේ සන්තෝෂ වෙන්නද නැද්ද? දරුවෝ හැදුවේ, වාහන ගත්තේ, ගෙවල් හැදුවේ ඔක්කොම මොකටද? සන්තෝෂ වෙන්න. දැන් සතුටෙන්ද? නේද? එහෙම අපම අපි අසරණ වෙනවා. එහෙම අහන්න එපා හම්දුනේ නේද? <laughs> එහෙමනම් මේකේ අපි ඉන්නේ ඕන නැති තැනක වගේ පේනවා. නේද? නමුත් හැබැයි අන්න අරයට සිද්ධ වෙන සිද්ධිය. මම ඔය කිව්ව භාවනාව අන්න අතෙන්ට වර්ධනය කරගත්ත කෙනාට ඇතුළෙන්ම ලොකු සතුටක් එනවා. රාගාදී කෙලස්යන් වලින් මිනිස්සු ලබන සතුටට වැඩිය ඒක උඩ වැඩි එකක්. ඒ ඒ භාවනාවෙන් අයින් වුණාට පස්සේ අර ගන්නට වර්ධනය කරගෙන ඒකෙන් අයින් වුණාට පස්සේ ඇවිදගෙන යනවා මෙයා. පැලෙයි වගේ කියලා හිතන හිත. හරිද? මේ ඇඟම ප්‍රමෝදමත් වෙලා පුදුම සන්තෝෂයක් තියෙන හේතුවක් නැහැ හොයාගන්න. පැලෙන්න වගේ සන්තෝෂයි. මේ ගන්න හුස්මක් පවා එහෙම සන්තෝෂයෙන් ඉන්නකොට ගන්න හුස්ම කොහොමද? සනීපයි. නේද? හුස්මත් සනීපයි. බාහිර අයට හොඳට තේරෙනවා මෙයා ඉන්නේ හරිම සන්තෝෂයෙන් කියලා. හරි. මූණ කොහොමද? අර පීඩන ගතිය, පීඩිත ගතිය හරි පීඩිත ගතිය මොකුත් නැහැ සතුටින් ඉන්නේ. ඉතින් එතෙන්ට ගන්න පුළුවන්. ඒක පැත්තක්. දැන් කොහොමද දන්නේ අර භාවනාවට තියෙන කැමැත්ත දැන් වැඩි වෙලා නේද? මේ අර අනිත් ඒවත් එක්ක බලනකොට තව පල්ලෙහා විරුද්ධ නැහැ. පල්ලෙහා තව භාගයක් නේද? භාගයක් විතර ඔන්න නේද? අපි අපි දිහා බලාගෙන මේ වැඩේ කරන්නේ. මම මොකද්ද කරන්න කියලා දැන් දැන් ටිකක් තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ හාමුදුරුවෝ මොකද මේ අපිට කරන්නේ අද නේද මේ මොකද්ද කරන්න කියලා තව පැත්තා ශරීරයේ ශරීරය අපිට දෙන්නේ සැපද දුක්ද හැම වෙලෙම මෙයාගේ වැඩි මොකද්ද පිළිසිඳගෙන ඉන්දියන් පහළ වෙච්ච දවසේ ඉඳන් අපි නලියනවා මම හැමදාම කියනවනේ එහෙනම් මේ හම්බෙලා තියෙන මේ ශරීරයත් එක්ක නටන සටන බලන්න හිතලා දැන් මම මේ මෙහෙම ඉන්නකම දැන් කීතරම් මේ කකුල් මාරු කරගත්තද මොකද තියෙන්න දෙන්නේ හැම වෙලේම ඉන්න ඉරියව්ව දුකක් කරනවා ඉතින් හැරෙන්න ඕන හැරිලා තපක් කරගන්න ඕන ඒ ඉරියව්ව ටිකක් වෙලා ඉන්නකොට ඒක දුකක් කරනවා නේද ඉතින් අනිත් පැත්ත හැරිලා ඒක හදා ගන්න ඕන ඒ වගේ අපි ඔක්කොමලා නලියනවා කසනවා නේද හරිද නැතු ඉන්න බෑ මේ ශරීරයත් එක්ක ඉන්න බෑ ඒ මදිවට බඩගින්න පිපාසාව නේද උස්නේ සීතල මෙව්වත් තියෙනවා ඔය මදුරට. ඒ මදුරට චක්කු රෝග, සෝත රෝග, ගාහන රෝග, ජීවයා රෝග එක පැත්තකින් රෝග ගොඩක් තියෙනවා නේද? ඉතින් මේ ඔක්කොමත් එක්ක මේ හම්බෙලා තියෙන ශරීරය හරීම කරදර ශරීරයක්. පොඩ්ඩක් හරි දෝනවා නේද? භාවනාවට ඉඳගත්තම නම් කකුල් කඩන්න හදනවා අපි. ඉතින් ඒ වගේ හරියට රිදවනවා අපිට. ඒක මහා වදයක්. අර කියන භාවනාවේ අපි ඔන්න කියන තැනට එකම අරමුණක් මෙහෙම යනකොට අරමුණු වුණොත් විතරයි ශරීරය දැනෙන්නේ වෙන අරමුණක අපි හිර වෙනකොට ශරීරය මොකද වෙන්නේ දැනන ගතිය ටික ටික ටික ටික අඩු වෙලා යනවා හරිද ශරීරය දැනෙන එක අඩු වෙලා යනකොට අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා යනකොට පුදුම සැපක් ඇති වෙනවා පුදුම සැපක් දැනෙනවා එහෙනම් ප්‍රීතියෙන් සහ සැපෙන් උපරිම පිරලා තියෙන අවස්ථාවක් තමයි මම කිව්ව භාවනාවේ ඉහළටම වර්ධනය කරගත්ත කෙනෙකුට. බුදුහාමුදුරුවෝ දේශනා කරන දික්ත ධම්ම සුඛ විහරණය කියලා. මේ ජීවිතයේ සැප විඳිනවා නම් නිමින්න තියෙන්නේ ඕන්න උදෙන්ට ළඟා වෙලා කියලා. වෙන සැපයක් නැත කියලා. හ්ම්. හරි. එහෙනම් ඔන්න ඔය කයෙන් අත මිදලා විඳින්නා වූ උපරිම සැපයක් විඳ ගන්නට නම් ඔන්න ඔය වගේ භාවනාවක් උපාදින කරගන්න. දැන් කොහොමද දන්නේ? නේද? ඊළඟට අපි අපේ ජීවිතය අවබෝධ කරගන්න නම් නේද? අනිත් එක මම මෙහෙම කියන්නම්. අපි හරියට මං කියවනේ කලබල වෙනවා කියලා ඔන්න ඔය ගානට භාවනාව වර්ධනය කරගත්ත කෙනෙක් බාහිර පරිසරයේදී කලබල නැහැ. වෙනදා හිත නොසන්සුන් වෙන තැන්වල එයාගේ හිත හරීම සාන්තයි. කවුරු හරි බැන්නත් හිත සාන්තයි. එතකොට බොහෝම සුවදායකව ජීවත් වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා කිසි ගැටලුවක් නැහැ සතුට ආහාරය කොට වගේ නිකන් ඉන්නේ හරිද එතකොට දැන් කියනකොට ඔහමනම් එක සැරයක් ඔක වින්දුත් නේද කොහොම කැමත්ත කරදේ එහෙනම් ඔන්නෝම ටික ටික ටික ටික ටික ටික මේක ගැන මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා මේකට තියෙන කැමැත්ත ටික ටික වර්ධනය කරගන්න ඕනේ. හැබැයි භාවනාවකදීම තමයි අපිට යම් යම් ඇත්ත දේවල් අවබෝධ වෙන්නේ. ඒව ගැන මෙනෙහි කරන්න පුළුවන් වෙන්නේ. අනිත්‍ය ස්වභාවය, අනාත්ම ස්වභාවය මේ වගේ ඒවා. ඉතින් එහෙනම් ටික ටික ටික ටික මේක වර්ධනය කරලා වර්ධනය කරලා වර්ධනය කරලා අපිට මේක උපරිම තරයක් දක්වා අරගෙන යන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන ඔන්නවට කියන ආනිසංශ කියලා. හරිද? ඒ වගේම තමයි භාවනා නොකරන උන්ට මොකද වෙන්නේ? ඒකුත් අකුසල් ප්‍රබල වෙනවා. ඇයි? ඒවා නිබඳව මෙනෙහි කරනවානේ. නේද? අකුසලයේ නිබඳව නිබඳව නිබඳව මෙනෙහි කරන හින්දා ඒවා එන්නෙන් එන්නෙන් එන්නෙන් වර්ධනය වෙනවා. වර්ධනය වෙන්න වෙන්න වෙන්න වෙන්න මේ හොඳටත් හිටිය අය කාමචන්ද වැඩි වෙනකොට ප්‍රාණඝාත අදත්තා දාන කාමිත්‍යාචාර මුසාවාද ඔක්කොම කරනවා. ව්‍යාපාද වැඩි වෙනකොටත් එහෙමයි බොහෝ වැඩි කරනවා. තීන මිද්ද වැඩි වෙනකොට නේද? ඔහේ කම්මැලිකමට ඉන්නවා. උද්දච්ච කුක්කුච්ච ඔය හැම එකකම වැඩි වීමත් එක්ක එයාට ලොකු අනතුරු සිද්ධ වෙනවා. හරි. ඊළඟට බොහෝ අපාගාමී තත්ත්වයටපත් වෙන්න තියෙන ඉඩකඩ බොහෝම වැඩි. හරි. ඉතින් තිරසන් සතෙක් කියලා එහෙම ඉපදුනොත් එහෙම විශේෂයෙන් මරණ මංචකයේදී අපිට ආනෙන්ජාබී සංස්කාරයන් විදිහට හරි ආසන්න කර්මය ගරුක කර්මය කියන දෙකෙන්ම අපිට පිහිටක් උනේ නැත්නම් ගරුක කර්මය ආසන්න කර්මය කියන දෙකෙන් පිහිටක් උනේ නැත්නම් ඊළඟට එන්න තියෙන්නේ ආසන්න කර්මය ඊළඟට එන්න තියෙන්නේ ආසන්න ගරුක ආසන්න ආචින්න කර්මය එතකොට මේ ආචින්න කර්මයට එන්නේ අපි පුරුදු පුහුණු කරගත්ත දේවල්. භාවනාවක් පුරුදු පුහුණු කළා කියනවා නම් මරණයේදී ඒක ඉස්මතු වෙලා යනවා. එහෙනම් මේක අපි දෛනික ජීවිතයේදී පුරුදු පුහුණු කරන්න ඕන එකක්. ඒකෙන් මේ කාලය අපි විනාඩි 20ක් ගන්නවා නම් ඒකෙන් කාලය නාස්ති වෙන්නේ නැහැ. විනාඩි 20ක් පැය භාගයක් විතර මේකට යොදනවා නම් ඒ පැය භාගය අල්ලන්න පුළුවන්. මොකද ඊට පස්සේ කාර්යක්ෂමයි කෙනා. හරි. නාස්ති වෙන දේවල් ගොඩක් අඩු වෙන හින්දා. ඉතින් එන්නේ එහෙම නොවුනොත් එහෙම අපි නිකන් ඔය කුලංගේ යන තමන්ගේ තමන්ගේ තමන්ට තමන් පාලනයක් නැතුව ඉන්න තාක්කල් හුලඟ යන කොලයක් වගේ. දෙපැත්ත තුන් පැත්තට මේ වැනි වැනි යන කොලයක් වගේ. හරි. ඉතින් හරි. ඔන්න ඔය ටික තමයි මට කියන්න තියෙන්නේ. මේ වගේ මේ ටික තව මම අපි ඔය කෙටියෙන් කිව්වේ. මේ ටික අපි මෙනෙහි කරන්න ඕනේ. මොනවද මේ කතා කරේ කෙටියෙන් ඉතා කෙටියෙන් අපි නිවන ගැන කතා කරේ නැහැ නේද තව ඒවා තව ගොඩක් කතා කරන්න තියෙනවා නමුත් කාල වේලාව අනුව මම මේ කියන්න උත්සාහ කරන්නේ විදර්ශකයේ කරන දෙයක් හරිද විදර්ශනා කරන කෙනෙක් කළ යුතු දෙයක් මම මේ කියන්නේ එයා හැම වෙලේම විමසිල්ලෙන් ඉන්න ඕනේ. හරිද? විමසිල්ලෙන් ඉඳලා අර බාචාට් එක තියෙන්නේ. ඒකේ මේ භාවනාවට තියෙන කැමැත්ත කොහෙන්ද තියාගන්න ඕන? උඩින්ම තියෙන විදිහට හදන්න ඕනේ. හදන්න ඕනේ. හරිද? ඒක බහින්න දෙන්න එපා. ඒක බැසගෙන බැසගෙන බැසගෙන යනවා මේ අනිත්‍ය වැඩි වැඩි එනකොට. එතකොට මං සිහියෙන්ම ඉඳලා මොකද කරන්න ඕන? අර ආනිසංස ආදීනවා හොඳට හොඳට හොඳට හොඳට දැන් දැන් ඔය භාවනාව නැති කාලෙට අර අනිත්‍යවට ආසාව වැඩි වෙච්ච වෙලාවට ඒ වෙලෙන් අත මෙදෙන්න බෑ මේකට. හරිද? අත්හදා බලන ජීවිතේ මේක වැඩි වෙච්ච කාලෙක අරවට පයින්නේ හිත. හැම වෙලෙම ක්‍රියාත්මක වෙන්නේ වැඩි කැමැත්ත තියෙන එක. හැම වෙලෙම ක්‍රියාත්මක වෙන්නේ වැඩි කැමැත්ත තියෙන එක. හරි? හැම වෙලෙම වැඩි කැමැත්ත තියෙන එක ක්‍රියාත්මක වෙන හින්දා මම මොකද කරන්න ඕනේ? ඒක දැනගෙන මේකට කැමැත්ත වැඩි කරගෙන වාසය කරන්න ඕනේ. ඒ එතකොට අන්තිමට වෙන්නේ මොකද්ද? මේක කරනවා නෙවෙයි කෙරෙනවා. අන්න කෙරෙන විදිහට හිත හැදුවා කියන්නේ එතකොටයි. හරිද? කෙරෙන විදිහට හිත හදන්න නැතුව අපි කියනවා කරන්න ඕනේ ඉතින් කරන්න තමයි ඉන්නේ ඉතින්. ඔව් ඉතින්. ඉතින් ඉතින් තමයි හැමදාම. හරිද? එතකොට වැඩක් වෙන්නේ නැහැ. ඒකින්ද අපි හොඳට සිහියෙන් විදර්ශනා නුවණ තියන අය ওই විදිහට ඒ ගැන මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර ඒකෙන් ලැබෙන ප්‍රතිලාභ සහ ඒක කරගන්න බැරි වුණොත් ඇති වෙන පාඩු මෙනෙහි කර මරණය ගැන මෙනෙහි කරලා තව ඒතන් සන්තං ඒතන් පණීතං යද්දන් සබ්බ සංකාර සමතෝ ආදී වශයෙන් නිවන් දකින්න භාවනාව ඕන වෙනවා එහෙනම් ඒක ගැන මෙනෙහි කරලා මේකට තියෙන කැමැත්ත බොහෝ වැඩි කරගන්න ලෞකික ජීවිතය හරි කමන්නේ ලෞකික ජීවිතේ ජීවිතය සාමාන්‍ය විදිහට හොඳින් ගත කරන්න නම් අපි භාවනාවකින් හිත වර්ධනය කරගන්න කෙනෙක් සාර්ථක ජීවිතයක් ගත කරනවා. ඉතා සාර්ථක ජීවිතයක් ගත කරනවා. එයා බොහොම සංසුන් විතරන්නේ එයාට අවශ්‍ය කරන හැඟීම් ප්‍රබල කරගෙන එයාට ජීවත් වෙන්න හොඳට පුළුවන්කම තියෙනවා. ඉතින් එතකොට දැන් සාමාන්‍ය ජීවිතයට එමු අපි. සාමාන්‍ය ජීවිතයට ඇවිල්ලා අපි එක තැනකදී මට තේරුණා අද දවසේ භාවනාවට වැඩිය මට වෙනස් දෙයකට කැමැත්ත ගියා. එහෙනම් අද මට මොකක් හරි හේතුවක් නිසා මොකද වෙලා තියෙන්නේ? මගේ chart එකේ අද ඉහළින්ම තියෙන්නේ වෙන මොකක් හරි එකක්. දැන් මම දන්නා මේක නම් හොඳ එකක් නෙවෙයි. මේක වර්ධනය වුණොත් මොකද වෙන්නේ? හෙට තව වැඩි වෙනවා. අනිද්දා තව වැඩි වෙනවා. සරව කොට සරව එකතු වෙනවා වගේ කුණු කොට කුණු එකතු වෙනවා වගේ අකුසලයට අකුසල සිත්ම නැවත නැවත එකතු වෙවි ප්‍රබල වෙවි ප්‍රබල වෙවි ඒක ඒගෙම වැඩෙනවා. දැන් මම දැනගත්තා. මේකයි නේද උනේ. එහෙනම් අද මම මොකද කරන්න ඕනේ? අද මම බස් එකේ යද්දි හරි වැඩ කරන ගමන් හරි ආය භාවනාවට තියෙන කැමැත්ත වැඩි වෙන විදිහට මෙනෙහි කරනවා මදි කියලා හිතනොත් භාවනා ඉරියව්වකම ඉඳගෙන මෙනෙහි කරනවා. හරිද? හොන්දට මේකෙන් ලැබෙන ලාභය අරකින් ලැබෙන පාඩුව අකුසලයෙන් තියෙන හානිය සහ භාවනාවෙන් තියෙන කුසලයෙන් තියෙන ලාභය භාවනා වර්ධනය කිරීම ඒක හොන්දට මෙනෙහි කරනවා. මෙනෙහි කරන්න මෙනෙහි කරන්න ආයෙ මොකද වෙන්නේ? අන්න අරක උඩ හරිද? ඒක උඩට නගගෙන ආය බලනවා ඊළඟ දවසේ ඒ සිද්ධියම වෙනකොට මොකද වෙන්නේ? ඒ සිද්ධියම වෙනවා වෙනකොට ඊයේ නම් මං අර පැත්තට ගියේ අද නම් මං මේ පැත්තට යන්නේ. හරිද? දැන් මං දැනගන්නවා මගේ කාමච්ඡන්දය අයින් කරන්නේ මෙන්න මෙහෙමයි කියලා. හරි ඒක මේ වගේ ක්‍රමවේදයන් අපි පාවිච්චි කරනවා මේවා අපි මෙතුවක් කල් දකින්නේ නැතුව තමන්ගේ සිතේ ක්‍රියාකාරීත්වය දැක්කේ නැතුව ඉන්න අය නේද මේවා දැක ගන්න ඕනේ. මෙහෙම ක්‍රියාකාරීත්වයක් තියෙනවා. හිත හිතේ හැඟීම් ප්‍රබල වුණොත් විතරයි ඒවා ක්‍රියාත්මක භාවයට එන්නේ. නැත්තම් එහෙම එන්නේ නැහැ. හිතේ හැඟීම් ප්‍රබල වුණොත් විතරයි ඒවා ක්‍රියාත්මක භාවයට එන්නේ. එහෙම නැත්තම් ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒකින්ද මම මොකද භාවනාවක් සිද්ධ කරගන්න අවශ්‍ය කරන හැඟීම් ප්‍රබල කරනවා. හරිද? ඒ කියන්නේ දැන් තේරෙනවද? විදර්ශකයෙක්ගේ ලක්ෂණයක් මම මේ කිව්වේ. අපි බෞද්ධ නම් අපි විදර්ශනාවක් තියෙන්න ඕන අපි ළඟ. ඒක අන්තිම කාලය වෙනකන් ඉන්න එපා. ඒක පිස්සු. එහෙම ඉන්නවනම්. ඇයි එහෙම කියන්නේ? ඇයි මං එහෙම කියන්නේ පිස්සු කියලා? හරිද? ලෝකෙම ගැන හොයන මම ඇයි මගේ හිතේ ක්‍රියාකාරීත්වය ගැන හොයන්නේ නැත්තේ? නේද? ලෝකෙම ගැන හොයන මම ඇයි මගේ හිතේ ක්‍රියාකාරීත්වය ගැන හොයන්නේ නැත්තේ? ලෝකෙට පිස්සු වෙලා ඉන්නේ. ඒකයි ඒ. Taman ගැන හොයන්න වෙලාවක් නැහැ. හරිද? ඒකයි කිව්වේ පිස්සු කියලා. එක එක මේ පොඩි පොඩි දේවල් වලට පොඩි පොඩි දේවල් ගැන හිත හිත හිත හිත හිත හිත ඉන්නවා. හ්ම්. ඒවා කොහොම කරන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. දවසකට තියෙන 1400ක් 40ක් වෙච්ච විනාඩි ටිකෙන් 40ක් වෙන් කරන්න බෑද මේකට? නේද? එහෙම කරගෙන හිත හිත ප්‍රබල කරගන්න හිත ප්‍රබල කරගත්තොත් ඒ ඒ ප්‍රබල යම් යම් හැඟීම් මට ඕනේ මෛත්‍රී පැත්තට හිත යවන්න නම් තරහ පැත්ත අයින් කරලා මට මෛත්‍රිය වර්ධනය කරගන්න මම දන්නවනේ ඒක මට ඕනේ රාග ආදී කෙලෙස් ධර්ම වලට තියෙන පීඩාව වෙනුවට සුවදායකව තියෙන තත්යකට හිතපත් කරගන්න නම් අසුබය ආරම්භ වර්ධනය කරනවා ඒ ඔක්කොම තීරණය වෙන්නේ මොකක් මතද? තමන්ගේ තියෙන භාවනාවට තියෙන කැමැත්ත මත. ඒ කියන්නේ මට ඕන හැටියට මේ හිත සකස් කරගෙන ඉදිරියට යන්න පුළුවන්කමක් තියෙනවා අර ගමන යන්න පුළුවන් ඒකට දිගට. හරි. ගමනක් යන කෙනෙක් නේද? අපි කියන්නේ ඒකනේ ගමනක් යන කෙනෙකුට ඒ වාහනය හදාගන්න පුළුවන් නම් ගොඩක් දුර යන්න පුළුවන් නේද? ඉතින් අපේ ජීවිතය කියන දීර්ඝ ගමනේ අසාර්ථක වෙන තැන් සාර්ථක කරගනිමින් තමන්ගේ හිත දිහා බලමින් හිත දිහා බලමින් හැම වෙලෙම මොකද කරන්න ඕනේ? අද මේක කරලා බලන්න. අද ටික දවසයි කරන්න ඕනේ ආදීනව සහ ආනිසංස මොනවද? භාවනා කිරීමේ ධර්මය තුල හැසිරීමේ තියෙන ආදීනවත් එසේ නොහැසිරීමේ තියෙන ආනිසංසත්. මේ දෙක හැසිරීමේ තියෙන ආනිසංසත් එසේ එසේ නොහැසිරීම නොහැසිරීමේ තියෙන ආදීනවත් හොඳට අරගෙන තව කරුණු දැනගෙන හොඳට හොඳට හොඳට මෙනෙහි කරන්න ඕන අපාදුක් ගැන එතකොට මරණින් මත්තේ තිරසං අපායට වැටුණොත් මොකද වෙන්නේ අසුර අපායට වැටුණොත් මොකද වෙන්නේ ප්‍රේතයෝ ඉන්න තැනකට වැටුණොත් මොකද වෙන්නේ භූතයෙක් කියලා ඉපදුණොත් මොකද වෙන්නේ හුණෙක් කියලා ඉපදුණොත් මොකද වෙන්නේ නේද ඒවා හොඳට මෙනෙහි කර කර මෙනෙහි කර නෑ නෑ ඒවට ඉඩ දෙන්නේ නෑ මම මේක බේර ගන්න ඕනේ බේර ගන්න තියෙන වෙලාව මේ වෙලාව තමයි කියලා අන්න හිතනකොට එහෙම හිත හිත හිත හිත අපාය බය හිතනවා තවනු ඒකුත් ආකාර දේවල් ඊළඟට කරගන්න අමාරු නම් කල්යන් මිත්‍රෙක් ආශ්‍රය කරගන්න ඕනේ හරි අනිත් එක තමයි මේ සමාධියට භාවනාවට නැඹුරු වෙලා ඉන්න අය ආශ්‍රය කරන්න ඕන බලෙන් හරි ආශ්‍රය කරන්න ඕන අපේ හුඟක් අය ආශ්‍රය කරන තමන්ට ගැළපෙන අය හරිද ගැලපෙන්නේ කියන්නේ හුඟක් අය බලන්නේ එක අත්තේ කුරුල්ලෝ එක අත්තේ වහගන්න. ඒ කියන්නේ වර්ධනයක් නැහැ එතකොට. ඉහළ අපිට යන්න හිතෙන්නේ නැහැ. මගේ යාළුවෝ ටික ඉන්නේ ඉහළත් වෙනවා. මං ඉන්නේ පහළ හැගෙන මං හැම වෙලෙම බලන්නේ කොහෙටද? උඩට පැන ගන්න. මගේ යාළුවෝ ටික ඉන්නේ පල්ලෙහා නම් මම ඉන්න එකක් දාලා පල්ලෙහාට යනවා. ඒ වගේම මං යාළුවෝ ඇති කරගන්න ඕන මට වැඩි මානසිකත්වයේ හොඳ අය. නේද? එතකොට එයාලා මට ඔක්කොම කල්යම් මිත්‍ර වෙනවා. හුඟක් පාප මිත්‍රයෝ තරම් පල්ලෙහාට අදින තවත් කවුරුවත් නැහැ නේද? ඒකින්ද තමන් අපි ඉන්න දැන් බොහෝම වැදගත් විදිහට ජීවත් වෙන කෙනෙක් වෙන්න ඕනේ. හ්ම් ගෙවල් වලට ඇවිල්ලා දෙන්න එපා කතා කරන්න රටේ නැතිව නේද හොන්දට ඇඳගෙන ඇවිල්ලා කාලෙකින් ඇවිල්ලා මොකද කරන්නේ තැන් තැන් වලට ඉඳගෙන දෙන්න පටන් ගන්නවා ගෙවල් වල නේද? අතන මෙහෙමයි අක්කේ මෙතන මෙහෙමයි කියාගෙන ඉවරක් නැතිව කියවන්න පටන් ගන්නවා නේද ඉවරක් නැතිව කියවන්න පටන් ගන්නවා අපෝ නේද පරණ වෙච්ච ඒවයි පරම්පරාවේ වෙච්ච ඒවයි ඕව දැන් බැහැර කරන්න හරිද වැදගත් ගෙවල් වල එහෙම කතා කරන්නේ නෑ කියන පණිවිඩය තියාගන්න නේද අපිට වැඩ තියෙනවා වැදගත් ගෙවල් වල මිනිස්සු මොකද කරන්නේ ධර්මයට අනුව නේද? ඊ පරණ කාලේ තමයි හැචපැච හැචපැච හැචපැච කරලා පැය ගණන් පුදු ධානය ඉඳගෙන කය ගහ හිටියේ. නේද? පරණ පරණ මිනිස්සු. හ්ම්. එහෙම හිතන්න ඕනේ. දැන් අලුත් අලුත් කට්ටියක් අපි. අලුත් අය විදිහට අපි එහෙම නිකන් හුවක් කර කර ඉන්න අපිට වෙලාව නැහැ. නේද? ඔය ඉඳගෙන එහාට මෙහාට නෑ වැඩ තියනවා කරන්න. එකක් එක්ක ලෞකික දියුණුව එක්ක ලෝකෝත්තර දියුණුව. ඒකින්ද ඒවට ඉඩ තියන්න එපා. ඉඩ තියන්නේ නැතුව අපි කොහොම හරි කරලා අපේ ජීවිතය ඉතාමත්ම සාර්ථක තැනකට ගන්න ඔන්න විදිහට හිත දිහා බලන්න. හිත දිහා බලලා බලලා බලලා ඔන්න ඔය தත්තරපත් කරගෙන බලන්න අනිත් වැඩ ඔක්කොම එහාට මෙහාට එහාට මෙහාට දාලා කොහෙන් හරි හොයාගන්නවා භාවනා කරන්න වෙලාවක් එතකොට. හරිද? තමන්ම ඒක ඒක ඇත්තටම කරනව නෙවෙයි කෙරෙනවා. කරනව නෙවෙයි කෙරෙනවා. මේ වැඩ කරන අස්සේ හරි ආස්ති කරගන්නවා. මම දන්න කට්ටියක් ඉන්නවා. ලංකාවේ තියෙනවා. හරි? ලංකාවේ තියෙනවා. ඇත්තටම දවල් කෑම වෙලාවේ ඉක්මනට කෑම ටික කාලා ඔෆිස් එකෙන් පැනලා අපේ මධ්‍යස්ථානට ඇවිල්ලා භාවනා කරලා යනවා ඉන්නවා. උදේ වැඩට යන්න ඉස්සෙල්ලා ඇවිල්ලා භාවනා කරලා යනවා ඉන්නවා. පැය භාගයක් පැයක් විතර කලින් ඇවිල්ලා විතර මෙතනින්ද යන්න ලේසි නම් පොඩ්ඩ දුරයි නම් තියෙන්නේ එහෙම භාවනා කරලා උදේ යනවා. හවස වැඩ ඇරිලා යන ගමන් නිවසෙත් නිවසෙත් අපහසුින්ද මධ්‍යස්ථානට ඇවිල්ලා භාවනා කරලා යන ඉන්නවා. ඒකේ වටිනාකම දන්න අය කතරින්නේ. ඒකෝද එයාගේ ජීවිතය සමතුලිත වෙන්නේ සැලසුම් සහගත වෙන්නේ ඒකෙන්. ඒක කෑමක් වගේ හරියට නිකන් හිතට දෙන. ආහාරයක් වගේ ප්‍රීති ආහාරයක් හිතට දෙන. එහෙනම් එහෙම අය ඉන්නවා. ඇයි මම මේක කරන්නේ? ඒ ඉන්නේ ඒ කැමැත්ත වර්ධනය කරගත්ත අය. අන්න ඒ වගේ ආශ්‍රය කරන බලහත්කාරයෙන් අය ආශ්‍රය කරන. එළෙව්වත් යන්න එපා. හරිද? අපි ආශ්‍රය කරන්න ගියාම අපි එළවල දැම්ම කියන්නේ ඒත් ගල් ගෙඩිය වගේ ඉඳ යන්න නෑ ආව දාලා. මොකද මට කුසල් වර්ධනය කරන මට කුසල් වර්ධනය කරන කෙනෙක් මේ. ඒකින්ද විදර්ශකයෝ සබ්‍රහ්මචාරීන් වහන්සේලාව ත්‍රණික යහපත් මිනිස්සුන්ව හොඳින් ආශ්‍රය කරනවා අයහපත් මිනිස්සුන්ව බැහැර කරලා. එතකොට අපේ හිත නිකම්ම පෙළඹෙනවා ඒකට නැඹුරු වාසය කරන්න. මම හිතන්නේ තේරෙන්න ඇති කියලා කොහොමද අපිට අවශ්‍ය දේ කෙරෙන විදිහට හිත හදන්නේ අවශ්‍ය දේ කෙරෙන විදිහට හිත හදන්නේ කොහොමද කියලා තේරෙන්න ඇති කියලා මම හිතනවා කරනවා නෙවෙයි නේද කරන්නේ නැත්නම් කෙරිය හැකි කෙරෙන්නේ නැත්නම් කෙරෙන විදිහට හිත හදන්න ඕනේ ඒකින්ද අපි අපි දිහා හැරිලා බලන්න හැරිලා බලලා මම හැමදාම කියන්නේ සතු ගහලා නැගිටිනවා වගේ නේද අර දැන් සත්තු ඉඳලා කුකුළු හැම බුදියගෙන ඉඳලා එකපාරටම නැගිලා කෑම ගන්න හොයන්න තටු ගසලා නැගිලා දානවා. ඒ වගේ බුද්ධියගෙන ඉන්න ජීවිතයේ තටු ගහලා නැගිටින තටු ගහලා නැගිටලා ගාන්න අරගෙන තමන්ගේ වැඩත් කරගෙන අන් අයටත් උදව් කරමින් සිතත් හොඳින් ආරක්ෂා කරගෙන මේ ජීවිතය තාමත්ම සෝදායක ජීවිතයක් බවට පත් කරගන්න දැන්ම මෙදන් හැඩගස්ස ගන්න ඕන මොකද භාවනාවකින් හිත සංවර්ධනය කරගන්න නැතුව මොනවා හරි වැරදීමක් කරලා පස්සේ පසුතැවිලි එන්න පටන් ගත්තොත් නවත්තන්න පුළුවන්කම ඇතේ පසුතැවිලි කියනවා හරීම භයානක දේවල්. හරීම භයානක දේවල්. ඒවා පන්න පන්න පන්න පන්න පහර දෙන නාගයෙක් වගේ. ඒකින්ද අපි නිවැරදි ජීවිතයක් ගත කරොත් පස්සේ කිසියම් පසුතැවිල්ලක් එන්නේ නැහැ. ඒකින්ද මේ ජීවිතය ජයගෙන සසර සුවපත් කරගෙන සියලු කටයුතු සාර්ථක කරගන්නට සියලු දුක් ගෙවන් කර තුන් නිවනින් සැනසෙන්නට හැම දිනාටම ශක්තිය ධෛර්ය වීරිය අදිෂ්ඨානය වාසනාව ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ නිවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කරපු පින්වන්ත පිරිසට ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න අවශ්‍ය කරන දායකත්වය ලබා දුන්නේ මේ මැදිරියට ඇවිල්ලා මාත් සමග එකතු වෙලා කටයුතු කරපු මේ පින්වන්ත පිරිස. ඉතින් ඒ අය වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරමු. ධර්ම ශ්‍රවණය කරලා තමන් තුළ කුසලයක් ඉපදිච්ච වාරයක් පාරයක් ගානේ කුසලයේ නිසාවෙන් තමන් තුළ යම්කිසි ආකාරයක පිළිවෙතක් පුරන්නට හැකි වුණොත් ඒ හැම වාරයකදීම අකුසලයක් දුරුනොත් ඒ ඒ එහින් ලැබෙන ආනිසංස සියල්ලත් මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය ලබා දුන්න මේ පින්නන්ත පිරිසට අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරමු හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය සඳහා මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති